උරි මේ කියන තැන හොඳින් ගලප ගන්න මේ සියුම් කෝණයක් තියෙනවා මේක දකින්න. මේක බුදුන් වහන්සේෙන් පෙන්නනවා මේක දැකීම ලේසි නෑ සුකර නෑ කියන එක බුදුන් වහන්සේෙන් පෙන්නනවා. මහණෙනි මේ මහමෝදේ දිගට්ටක් හොයන එක පුළුවන්. නමුත් මේකේ ලේස් ඒකේ ඒකත් වෙන්න පුළුවන් මහණෙනි මේ ඒ තරම්වත් මේ ඒ කියන්නේ ඊටත් වැඩිය අසිරු බව පෙන්නනවා. ඒ වගේම බුදුන් වහන්සේ පෙන්නනවා එක තැනක උපමාවක් විදිහට මහණෙනි අස්සලෝමස් 100ක් කඩකට පැලෙන දුනුවායක් විදිහට එයත් විය හැකි මහණෙනි. හැබැයි මේ සුකර නොවේ කියලා මේ පහසු නෑ කියන එක පෙන්නනවා. මේ දකින්න කෝණයක් තියෙනවා. ඒක මේ දැකිය යුතු ඔබ විසින්ම දැකිය යුතු සියුම් කෝණයක් තියෙනවා. ඒ කියන්නේ උදෑසන හිමිදිරි පාන්දර තනාග පිපි දිය බිඳක දේ දුන්නත් දකී දෑමෙන් ඊටම අදාළ කෝණකින් බැලිය යුතුයි මහණෙනි කියන එක. ඒක මේක මේක මෙහෙම දෙයක් තියෙනවා. ඒ කියන්නේ මේ රස පටිසංවේදී රස රාග න පටිසංවේදී වර්ණ පටිසංවේදී වර්ණ රාග න පටිසංවේදී ගන්ධ පටිසංවේදී ගන්ධ රාග න පටිසංවේදී කියන තැන මෙන්න මේ කියන තැන ඊටම වැදගත්. ඒ කියන්නේ ස්කන්ධයේ තියෙනවා. අරමුණ එන අරමුණේ හරය නැති වෙනවා. නිබ්බිදාන්ති විරාගාන්ති විරාගාන්ති නිරෝධාන්ති නිරෝධාන්ති පටිනිස්සග්ගානුපස්සී කියන තැන හර ශුන්‍යලා යන්නේ. විතරාගී පැත්තට යනවා. විතදේශී විත මොහි කියන පැත්තට යනවා. ඒ කියන්නේ හරය නැති වෙලා යනවා කියන එක. අපිට මේ භාෂාවෙන් කියන්නේ එහෙම තමයි. මොකද මේක ප්‍රායෝගිකව ඔබ මෙතනට එනවනම් ප්‍රායෝගිකව ඔබගේ එන අරමුණෙන් මිදි මේ යනවනම් ඔබ මේ ඔබ සාමාන්‍ය බාහිරින් පේන්නේ අභ්‍යන්තරේ ඔබට දැන් මේ දරුවා කියලා ලොකු බැඳීමක් තිබුණා මේ ගෙදර කියලා ලොකු බැඳීමක් තිබුණා මේ මගේ වාහනය කියලා බැඳීමක් තිබුණා මේ මගේ රත්තරන් බඩු මේ මගේ මොනවා හරි Tamanට ඔය තියෙනවනේ දැන් ඔබට මේ හැමදේම තියෙනවානේ මේසේ පුටු ඇඳන් ඉර හඳ හැමදේම අනේ ඒවා හරේ නැති වෙලා යනවා. ඒ කියන්නේ ඒවා අගේ නැති වෙලා යනවා. 5000 කොලේ කොලයක් විතරයි අපි 5000 කියන වටිනාකම අපේ හිතේනේ තියෙන අන්නේ වටිනාකම නැති වෙලා යනවා. සියල්ල ගේම පරිහරණය සිද්ධ වෙනවා වටිනාකමින් මිදිලා. ඒක අතිශයින් ගැඹුරු අතිශයින් සියුම් බොහොම වටිනා සම්දිස්ථානයක් මේ නිවන් මාර්ගය යන අය දකින්න ඕනි තරක්. ඒ කියන්නේ මේක ඊටාම වැදගත්. ඒ කියන්නේ මෙතන තමයි නිවන තියෙන්නේ. නිවන කියන එකක් අතරම මිදීමක් තියෙන්නේ. මේ සත්‍ය දැකලා මිදීමක් තියෙන්නේ. නිවන කියලා දෙයක් කොහෙවත් නැහැ. සිතින් මිදෙන මග, දුකින් මිදෙන මග, නිවන් දකින මග, නිස්සරණ මග කියලා අපි කියන්නේ ඒකයි. නිවන කියන්නේ මේ මිදීමට. ඒ කියන්නේ තෙලුත් ඉවර නම්, තිරත් ඉවර නම් පහන නිවේ ගියේ ගිය තනක් කොහින්ද කියලා කියනවා. අසංකතය කියලා දෙයක් නැහැ. සංකතය අවබෝධ කර ගැනීම තුලයි අසංකතය තියෙන්නේ. සංකතය අවබෝධ කර ගැනීම මේ හේතු නිසා හටගෙන හේතු නැතිවෙක නැති වෙන බව අවබෝධ කර ගැනීමයි අසංකත කියන්නේ. අසංකතය කියලා දෙයක් කොහෙවත් නැහැ. නිවන දෙයක් කරගන්න ගියොතින් ඔබට නිවන් මගම වැයිලා යනවා. ඒක හොඳට තමන් තවත් හොඳට එතන බලන්න තමන්ට එහෙම අවබෝධ නැත්තම් හොඳට ධර්මයේ තුලින් හොයන්න හොඳටම හම්බ වෙනවා. ඒක ග්‍රන්ථ ධූරයේ තුලිනුත් ඔබට දකින්න ලැබෙන පොත්පත් වලිනුත් ඔබට ඒක දකින්න ලැබෙනවා. ඉතින් ඒ වටිනා මේ සූත්‍රය ඔබට ඊටාම් වටින බව තමයි අපි පෙන්නුවේ. ඒ ඒකේ ඊතුරු කොටස අපි ගමු. තස්සිමේ දේව ධම්මා යුගන්දා වත්තාන්ති සමතෝච විපස්සනාච මේ ද්විධම්මා කියන එක. එහෙම නැත්නම් තස්සිමේ ද්විධම්මා යුගන්දා චත්තාන්ති වත්තාන්ති සමතෝච විපස්සනාච අන්නේ එබඳු භික්ෂුවගේ සමතයත් විපස්සනයත් දෙකම විපස්සනාවත් දෙකම යුගන්ධ වශයෙන් වැඩෙනවා කියන එක. සමත විපස්සනා දෙකම යුගන්ධන් විදියට වැඩෙන. ඇත්තටම මේ මේ මේ මේ කියන වගන්ති ගොඩාක් අයට මේක තාම අවබෝධ වෙලා නැහැ. ඒ කියන්නේ සමත විපස්සනා දෙකම යුගන්ධන් විදියට මේ මග තුල වැඩෙනවා. ඒක මේ මේ වාක්‍ය තුලින්ම පේනවා. තස්සේ මේ දේව ධම්මා යුග යුගන්ධා වත්තාන්ති සමතෝච විපස්සනාච කියන සමත විපස්සන දැන් සමහර දැන් මේකත් පටලවාගෙන සමහර හිතන් ඉන්නවා මේ සමතේම පුළුවන් සමහර හිතන් ඉන්නවා විපස්සනායම පුළුවන් ඊට හිතන් ඉන්නවා මෙහෙම අන්ත දෙකක් තියෙනවා කියලා. ඒ ඔබගේ මානසිකාරයක්. ඔබ ධර්මය හරියට පරිශීලනය කළා නැහැ. ධර්ම කාරණා හරියට මෙනෙහි කළා නැහැ. හරියට හම්බ වෙලා නැහැ. ධර්මයේ තුලම තියෙන දේ ප්‍රායෝගිකව ඔබ ආවත් තේරෙනවා මේක සමතෙත් ඕනේ. ඇයි හිත විසිරෙන කෙනෙකුට මේක හිත විසිරෙන මොහොතද සමතය අවශ්‍යයි. සමතේ නැති විපස්සනාවක් නැහැ. සමතේ තියෙන නිසා විපස්සනා දැන් අතර විපස්සනා යානික සුෂ්‍යයානික රහතන් වහන්සේ කියන්නේ සමතේ දියුණු වෙලා තියෙන කෙනෙක්ට සමතේ 아무තේ වැඩි යුතු නැහැ. ඒ විපස්සනා භාවනාවෙන් එනවා. නමුත් ඒක සමතේ තියෙනවා. ඒත් යුගන්ධන් තියෙන්නේ. යුගන්ධන් නැහැ කියන්න බෑ. ඒක සමත විපස්සනා යුගන්ධන් ගමනමයි තියෙන්නේ. ඒ කියන්නේ යමෙකුට සමතේ හොඳින් තියෙනවා නම් එයාට විපස්සනාවනේ අවශ්‍ය වෙන්නේ. අන්න ඒකයි සුෂ්කයා දැන් සමතේ හොඳින් තියෙනවා නම් එයාට විපස්සනාව කරන්න පුළුවන්. සුෂ්යානික විපස්සනා යෝගී බවට පත් වෙනවා. මොකද ඒ කෙනාට හිත පේනවා. හිත දාගෙන මිදෙන්න හැකියාව තියෙනවා. දැන් සමතේ නැත්නම් මොකද වෙන්නේ? හිත විසිරෙනවා නම් අන්න සමතයානිකෙක් වෙනවා. ඇයි? සමතේ වැඩියෙන් වඩන්න වෙනවා. එතකොට සමත යානිකයාගේ ස්වභාවය තමයි අතරම බුදු සමය තුළ ගොඩාක් සමත භාවනාවට යොමු වෙලා හිටියේ. දැනුත් එන ආදමේ නූතන යුගය වෙනකොට භාවනා මධ්‍යස්ථාන පටන් අරගෙන හැමතැනම සමතේ තමයි වඩන්නේ. ඉතින් සමතේ වඩලා විපස්සනාවට එන්න සමහර අයට තේරෙන්නේ නැහැ. ඉතින් එතනින් ගැලවෙන්න බැරි වෙලා ඒ තුලම සමාධියේ මිර වෙලා මරලා නැත් ඉන්නවා. කිව්වට තේරෙන්නේ නැහැ. මේක නෙමෙයි නිවන් මාර්ගය කිව්වට තේරෙන්නේ නැහැ. ඒක තුලම පාවෙලා යන තැනක හුස්ම නොදැනෙන තැනක් යනකට අර විමෝචන චිත්තං කියන තැනේදී අරූපය තමයි ඉන්නේ. අරූපේ හිර වෙලා ඉන්නව නිවනේ කියලා හිතාගෙන. නිවන් දකින්නේ නැහැ කවුරුත්. ශුන්‍යතාවේ නිවනේ කියලා හිතාගෙන ඉන්නව එතන. ඉතින් අර පොට්ටපාදේ රෝණා වගේ නිවන් දකින්නේ නැහැ. ඉතින් අද සමාජයේ එවැනි තැනකට වැටිලා තියෙනවා මේ භාවනා මධ්‍යස්ථානවල සමහර අපි හැමතැනම කියන්නේ සමහර තැන්වල එමු දෝෂ තියෙනවා. සමහර මේ දේ ගලපගෙන තියෙනවා. ඒක නිසා විපස්සනාව මුලින්දම්ම විපස්සනා තමයි වැදගත් වෙන්නේ. බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරේ විදර්ශනා භාවනාව. එහෙම නැත්නම් ආලාල කාලාම උද්දකරාම පුත්‍රත් නිවන් දකින්න ඕනි. විදර්ශනාවක් ඕනේ නෑ. මේක විදර්ශනා ගොඩක් අර අඳුර ගන්න බෑ. සමහර අය හිතනවා නාම රූප පරිච්ඡේදය කරන්න පුළුවන් කියලා. ඒ සමතේ තුල සමතේ තුල ඒ දකින්න ක්‍රමයක් තියෙනවා. හැබැයි ඒකට විදර්ශනා ඥාණය නැතුව සතර ඉරියව්වෙම දකින්න නැතුව කරන්න වෙන්නේ නැහැ. ඒක වෙන්නේ නැහැ. ඒක වෙන්නේ නැහැ. ඒ කියන්නේ නාම රූප පරිච්ඡේදය තමයි මෙතන වැදගත්ම. දැන් මේක පොත්වලින් දකින්න ගියොත් එයා රූප දකින්නේ රූපකාණ්ඩ 28 පොතේ තියෙන විදියට. එතකොට ඉති රූපං සමුදයෝ ඉති රූපං අත්තගමෝ කියලා මේකේ රූපේ ඇත්ත කරගෙන රූපං නිච්චතෝ අනිච්චතෝ කියන තැන අනිච්චං බන්තේ කියන තැනට යන්නේ නැතුව රූපං නිච්ච වෙලා යනවා. අපි මේ කියන ඒවා ප්‍රායෝගිකව අපි දැක්ක දේවල් කියන්නේ. ඉතින් ඇත්තටම මේ සමහරට මේ නිවන් දොරටුව හඳුනා ගන්න බැරි වෙලා තියෙනවා. උපාදාන වෙලා ඉන්නවා. තර්ක කරන්න මේ දෙන්න පුළුවන් කමක් මේ ධර්මයේ තර්ක කළා කාටවත් එහෙම පෙන්වන්න හැකියාවක් නැහැ. තමන්ටම අවබෝධ වෙලා තමන්ම නිවැරදි මාර්ගයට යොමු වෙන්න ඕන කමක් තියෙනවා. කාරණා ඉස්මතු කරලා පෙන්වන්න පුළුවන් තර්ක වලට යන්න බෑ. ඉතින් කවුරු හරි තර්ක කරනවා නම් පොඩ්ඩක් නිහඬ වෙන්න ඕනි. මොකද ඒ කෙනාට උපාදාන උණු නිසානේ කෙනා තර්කයක් ඉදිරිපත් කරන්නේ. ඒ උපාදානයක ඉන්න නිසා. ඒතර උපාදානයක් නැති කෙනාට තර්කයක්වත් නැහැ. ඒ කෙනා කවුරු හරි කිව්වොත් ඒක විමර්ශන බුද්ධියෙන් බලනවා. ඒක සත්‍යයක්ද කියලා. ඒක මේ ප්‍රඥා ගෝචරයි. සත්‍යද කියලා විමර්ශන බුද්ධියෙන් බැලීම. දැන් අපි නම් ගොඩක් වෙලාට ඕනම කෙනෙක්ගේ යම්කිසි ධර්මයක් දේශනා කරොත් ඒ ධර්මයේ විමර්ශන බුද්ධියෙන් බලනවා. මොකද ඒ තුල යමක් තියෙනවද කියලා බලනවා. මාර්ගයට ප්‍රවේශ වෙන දියුණුවට හේතු වෙන යමක් තියෙනවා නම් අපි ඒක ගත යුතුයි. අපිට පුජ්‍යල ભેද නැහැ. අපිට ධර්මයේ වැදගත් වෙනවා. ඒවැනි මගක යන කෙනෙක්ට විවෘත මනසකින් යන කෙනෙක්ට මේ මග අනිවාර්යෙන් විවර වෙනවා. අනිවාර්යෙන් නිවන් දකිනවාමයි. ඉතින් එවැනි විමර්ශන විවෘත මනසක් තියාගන්න බුදුන් වහන්සේ එවැනි නිසා තමයි ඒ විවෘත මනසකින් සියල්ල බලපු නිසා තමයි පස්වගත අවසෝගාව ඒ රූප ධානවල නැති බව දැක්කේ මේ දුකෙන් මිදෙන මග. ඒ වගේම ආලාරකාලාම උද්දකරාම පුත්‍ර වැනි අරූප ධානවල හිටියත් දුකෙන් මිදෙන නැති බව දැක්කා. ඒක නිසා තමයි බුදුන් වහන්සේ මේ ධර්මයේ මේ දුකෙන් මිදෙන මඟ ඒක දැක්කේ ඥානෙ ඥානෙට හසු වෙනවා මේ තාම තමන් ඉන්නවා දුක තියෙනවා පස්වක තවස ගාව හිටියත් ආලාර කාලම උද්දකරාම හිටියත් බුදුන් වහන්සේට තිබුණ එතන හොඳට අපිට තේරෙනවා බුදුන් වහන්සේගේ මහා ප්‍රඥාවට හසු වෙනවා මේ ඥානෙට හසු වෙනවා මේ තාම මේ මම ඉන්නවා දුක තියෙනවා කියලා. එහෙනම් දුකෙන් මිදෙන මඟ මේක නෙමෙයි කියලා. අන්න බුදුන් වහන්සේ ඒක නිසා තමයි මේ විදර්ශනා ඥානය කියලා කියන්නේ මේ විදසුන් නුවණ. ඒ කියන්නේ මේ යථාර්ථය දකින්න ඕනේ. ඒ කියන්නේ සවිතක්ක සවිචාර විතක්ක ਵਿਚාර. ඒ කියන්නේ මෙතන තියෙන සවිතක්ක සවිචාර සත්‍ය දකිනවා. සත්‍ය තමන්ගේ ඥාණයට හසු වෙන්නේ. ඒ ඥාණයට හසු වෙන සත්‍ය ඥාණය තුලිනුයි යන්නේ වාගේ. ඒකයි මේක ධර්මයේ තුලින් යන්නේ. ධර්මයම තමයි ඥාණය කියන්නේ. ඒ කියන්නේ තමන්ගේ දැනෙනවා අතුලාන්තේ ඥානයක් ඒ ඥානයන අවදි වෙනකොට තමයි දැනෙන්නේ මේ මට කෙලස් තියෙනවා. ඔබටත් එහෙම දැනෙන්න ඇති. මේ කෙලස් තියෙනවා. එහෙනම් කෙලස් ෂේ වෙනකන් ඔබ දන්නව මාර්ගය වැඩිලා නැහැ කියලා. එන ඔබ නිවන් මඟ යනවා නම් ඔබ අනිවාර්යයෙන්ම කෙලෙස් ෂේ කරන මාර්ගයට එන්න ඕනේ. අන්න ආසවක්ඛ්‍යා ඥානෙ මුල ඉඳන්ම ඔබ දකිනවා. නෑ කියන්න බෑ. එහෙනම් ඔබ පුබ්බේනවාසානුසය මේ සිත ඇති වෙන නැති වෙන විදිය ඒ අධ්‍යයන මුල ඉඳන්ම දකිනවා. නෑ කියන්නේ බෑ චුතුප්පඥානෙ ඉතාම වැදගත් මේ ත්‍රිවිද්‍යා කියන්නේ. ඒ කියන්නේ මේ සිතක ඇති වෙන නැති වෙන ආකාරය දැකීම තුළ මේ සම්පූර්ණයෙන්ම මේ සේරම දේවල් විසදිලා යනවා. ඒ මහා ඥානය ඔබට අවදි වෙන්න ඕනි. ඒ වගේම එනේන අරමුණෙන් දැකලා මිදෙන තැන උබ්බේ නොහසානුස්ස ඥානෙ ඊටාම වැදගත් මේ ඥාන දෙකම. ඒ වගේම තමයි ආසවක්ඛ්‍යා ඥානෙ නැතු කිසි කෙනෙක් නිවන් දකින්නේ. තමන්ගේ අතුලාන්තයේ කෙලෙස් තමන්ට පේන්නේ නැත්නම් කොහොමද තමන් දන්නේ? සාන්දිටික වෙන්නේ. කෙලෙස් තියනවා කියලා යට තේරෙනවා. එයාගේ සීහෙට නුවණට අසු වෙනවා. මේ මග යන කෙනාගේ ඥානාවදි වෙන්නේ නැතුව මගක් නැහැ. මේක ඔබට මෙන්න මේ සූත්‍රය තුල පේනවා. ඊගාව සූත්‍රය බැලුවම ඔබට පේයි. දැන් අපි මේකේ කිව්වේ සමත විපස්සනා යුගන්දන විදිහට වැඩි යුතු කියලා. තස්සිමේ ද්විධම්මා යුගන්ධා වත්තන්ති සමතෝච විපස්සනාච එබඳු වේ භික්ෂුවගේ සමතයත් විපස්සනාවත් දෙකම යුගන්ධන වශයෙන් වැඩෙනවා කියන එක මේ සත්‍ය දකින්න කෙනා මේ එනේන අරමුණේ සත්‍ය දකින්න භික්ෂුව. ඒතර ඊගා සූත්‍රය ඊටාම වැදගත් ඒක අවසාන කොටස. සෝයේ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤාය. තේ ධම්මා අභිඤ්ඤා පරිජානාති. යේ ධම්මා අභිඤ්ඤා පහතබ්බා තේ ධම්මා අභිඤ්ඤා පජහති ය ධම්මා අභිඤ්ඤා භාවේතබ්බා තේ ධම්මා අභිඤ්ඤා භාවේති ය ධම්මා අභිඤ්ඤා සච්චිකාතබ්බා තේ ධම්මා අභිඤ්ඤා සච්චිකරෝති මෙන්න මේක ඊටාම වැදගත් මේ අන්තිම කොටස මේ වෙනුවෙන් තමයි අපි මේ දීර්ඝ පැහැදිලි කිරීමක් කරගෙනත් ආවේ මේ අන්තිම කොටසේදී මේ ටික තියෙන බව අපි අත්‍තරම දන්නවා ඒකට අවශ්‍ය නිසා තමයි අපි මේ ආරෂ්ඨාංග මාර්ගයේ මේවා සේරම ගොඩක් පැහැදිලි කර යුතු බව අපිට තේරුණා. නැත්තම් මේ අන්තිමයකට ගැලපෙන්නේ නැති බව තේරෙනවා. අන්තිමටම කියන වාක්‍ය ටික ඊටාම වැදගත්. බොහෝ අයට මේකත් ගලප ගන්න බැරි වෙන හේතු තියෙනවා. ධර්ම ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ මේ ටික ගලප ගන්න. මේ අභිඥා ඥාන පහළ වෙන්නේ නැතුව කවුරුත් නිවන් දකින්නේ නැහැ කියන එක අපි කිව්වා. ඒකට හේතුව මේ ඥානෙ ආසවක්ඛ්‍යා ඥානෙ Tamanටම Tamanගේ කෙලෙස් ෂය වෙලා නැති බව දැනෙන්නේ සාන්දිටික ධර්මයක් නම් ඒක Tamanටමයි දැනෙන්නේ. මේක සාන්දිටික ධර්මයක්. සාන්දිටිකෝ අකාලිකෝ ඒපසිකෝ ඕපනායිකෝ පච්චුප්පන්න ධර්මේ Tamanටමයි සාන්දිටික වන්නේ. සාන්දිටිකෝ අකාලිකෝ මේ තුන් කාලෙටම අයිති නැහැ මේ මොහොතට අවදි කියන එක. මේ ශුන්්‍යතාවය තුළ අමු වෙන තැන. ඒ සිතුවිලි වලට අයිති නැති තැන මේ මොහොත කියන්නේ. සම්මුති ප්‍රඥාප්ති නැතිව ලෝකේ දකින්න තැන. එතන මොහොත පමණයි තියෙන්නේ. මේ මොහොත තුළ කිසිවක්ම හමුවන්නේ නැහැ. ඒක ඥානෙ තියෙන්නේ. ඥානෙන් තමයි ටික ක්‍රියාත්මක වෙන්නේ. මේ අරහත් ප්‍රතිපදාව තුලයි අරහත් මාර්ගයේ ප්‍රතිපදාව අවසාන කොටස ප්‍රතිපදාව අපි ඉදිරිපත් කළේ මෙන්න මේ තැන ඊටාම ගැඹුරුයි. සමාජයේ ඉස්මතු වෙලා නැහැ තාම හරියට. කවුරුත් තාම හරියට සාකච්ඡාවක් නැහැ. කතා කරන්න අවබෝධයක් නැහැ. ඒ ප්‍රතිපදාව එතනට පුහුණු වෙන අය අඩුයි. නමුත් මෙතන ඊටාම වැදගත් මේ කියන තැන අනාගතයේ යම්කිසි කෙනෙක් මේ දේශනා උදව් කරගන්න දේශනා උදව්වක් වේවි අනිවාර්යයෙන්ම තම තමන්ට මේ තැන් දිහා තව ටිකක් හොඳින් විමර්ශන බුද්ධියෙන් දකින්න හේතු වේවි. ඒ කියන්නේ ඥානයන් මුල ඉඳලා අවදි වෙන්න ඕනි. දකින්න සිහිනුවන මේක වැඩෙන්න ඕනි සිතුවිලි නෙමේ ඥාන කියන එක. එතන තමයි මේ ගමන යන්නේ. ඒකයි ත්‍රිවිද්‍යා ඥාන මේ උද්‍යව ඥාන බය ඥාන බාටුපට්ඨාන මුඤ්ඤුතු කම්මිතා ඥාන ආදීනවානුපස්සන ඥාන මේ සේරම වැදගත්. පටිසංඛා ඥාන සංඛාර උපේක්ෂා ඥාන මේ හැම එකක්ම ඔබට දකින්න ලැබෙනවා. මේ මේ නිකන් සම්මුතිය තුල නෙමෙයි මේ තියෙන වචන ගොඩක් නෙමෙයි මේක අභ්‍යන්තරයෙන් ඔබට පේන්න ගන්නවා. ඉති රූපං සමුදයෝ ඉති රූපං අත්තගමෝ කියන්නේ වටිනාම තැන. මේ රූපං රූපං සමුදය රූපං අත්තගමෝ කියන ඒ කියන්නේ මේ මේකේ අනතන මේ රූපේ හට ගැනීම මේ මේ දකින්න මේ මායාවට කොටු වීම. ඒ ඒ වගේම දකින්න ඉති රූපං සමුදය ඉති රූපං අත්තගමෝ ඒක මේ සත්‍ය දැකිනයි මිදෙන්නේ. අත්තගමෝ එතකන් සිද්ධ වෙන්නේ නැහැ. අනේ එතන උදයව ඥාන උදේ ඇතිවීම දකින්න වාය ඥාන වෙනම පෙන්වන්නේ නැතිවීමේ මේ අපි හැම මොහොතෙම අනුසෝතය තුල ඇතිවීම පේනවා අපිට. නමුත් අපිට මේ සත්‍ය දැකලා මිදෙනවා පේන්නේ මේ සිත මිදෙනවා පේන්නේ මේ සිත අපිට මිදෙනවා පේන්නේ අන්න වාය ඥානෙ මිදෙනවා පේන්නේ මේ අරමුණ එනවා මේ අරමුණේ මිදුණු බව පේන්නේ දැන් ඔබට අරමුණ එනවා පේනවනේ ඔබ අරමුණේ මිදුණු බව පේනවද අන්න ඔතනත් බලන් සිය පිටව වාය ඥානෙ තියනවද කියලා බලන්න ඒ උද්‍යප්ප ඥානය කියන එක ඉතාම වැදගත්. ඇති වෙනව පේනවා. මේ සිත අරමුණු එනව පේනවා. අරමුණු ආව දැක්කව. ඒක අනුසෝතය තුලත් පේනවා. නමුත් වය ඥානේ ඒක ඔබට අරමුණු කරාමයි පේන්නේ. සිත ඇති වෙලා නැතිවුණු බව දකින්න හැම මොහොතේම. නැතිවුණු සිත ඊගාව සිත වෙනින් සිත බව දකින්න. ඒක ඥානේ සකස් වෙන්නේ දකින්න කොටයි දකින්න කොටයි. ප්‍රායෝගික වෙන්න ප්‍රායෝගික වෙනකොට හොඳට පේන ගන්න අන්න බතුපට්ටා ඥාන ඇති වෙන්නේ බාහිර සත්‍යක් බාහිර ඔබ ලෝකයක් නැති බව වෙනකොට දරුවෙක්වත් හම්බ වෙන්නේ තමන්වත් හම්බ වෙන්නේ තමන් නැති වෙන තැන දකින්න තැනමයි මේ භය ඥානෙ තියෙන්නේ. එතනින්ම එනවා බයතුපත්ඨා ඥානෙ එනවා. ඒ බයතුපත්ඨා ඥානෙ මහා බයක් බීතියක් ඒ දැන් සාමාන්‍ය බීතිය කියන වචන පාවිච්චි කරන්න බෑ. නමුත් මෙතන එනවා ඒ ස්වභාවය. මේ එනවා 아무තු ස්වභාවයකටපත් වෙනවා මේ මේ සියල්ලගෙම සියල්ලම සියල්ලම බොරුවක් වෙනවා. මායාවක් වෙනවා. සියල්ලේ මේ මේ මේ බයතුපත්ඨා ඥානෙ තියෙන තැන එතන තමයි ආදීනව දකින්න තැන. ඒ සියල්ලේ ආදීනව පේන්න ගන්නවා. මේ කිසිම දෙයක හරයක් නැහැ. සේරම සම්මුති ප්‍රඥප්ති කියලා පේන ගන්න. සිතුවිලි චිත්ත කියලා පේන ගන්නවා. ඊට පස්සේ බාහිර මුකුත් ඔයාලට හමු වෙන්නේ සිතෙත් එහෙම දෙයක් නැති බව පේන ගන්න. සේරම මිදෙන තැන. මෙතන ඉතාම ගැඹුරු තැනක් මෙතන. ඒ වගේම අදිනන් පස්සන කියන ඥානෙ තියෙන තැන. ඒ වගේම තමයි මුඤ්ඤුතු කම්මතා ඥානෙ එතනමයි. මිදෙනවම එයා මිදෙන අදහසින් පිට අදහසක් ඇති වෙන්නේ. ඒ ඥානය තුල මිදීමේ ඥානය ඇති වෙනවා. මිදෙන්නේ මේ ඥානෙමයි ඇති වෙන්නේ. අනේ එතරම් පටිසංකා ඥානේ මග නොමග පැටලව ගන්න නැතුව මේ කෙනා ඒ කියන්නේ මෙතන මහා ඒත් එක උපදිනවා මහා සාන්ත සුවයකට වැටෙනවා ඊගා මොහොතේ. ඒ කියන්නේ සත්‍ය අවබෝධය තුළ ඔතනට එනවා. ඔතනට එනවා. ඒ කියන්නේ මේ ආයතන පිනන තැන ඊට පස්සේ එයා එන වෙන අරමුණු වලින් ඒවා කම්පණය වෙන්නේ නැති අමුතුම පාවෙන ස්වභාවයකට එනවා. ඒවා මේ අවබෝධය තුළ යම ප්‍රත්‍යක්ෂතාවයට අතුණයකට විතරයි දැනෙන්නේ මේ කියන ටික. දැනෙනවා ඒක තමයි සුඛය තියෙන. ඒක තමයි අපි කියන්නේ ඒතන් සාන්තන් ඒතන් ප්‍රණීතන් කියන ලෝතුරු සුවේ තියෙන තැන. ඔතන හිර වෙනවා. ඔතනින් මේ මේ ධර්මයේ දක්වොත් හරියට විතරයි නෙදෙන්නේ. ඒ එතනට පාවි පාවි ඉන්න ගියොත් එතනත් උපාදාන වෙනවා. ඒකයි මෙතන පටිසංකා ඥානෙ තියෙන්නේ. එතනින් මේක ගැල ගැටවේ ගැට ගහන්නේ නැතුව යන්න ඕනේ. එතනින් තමයි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය පෙන්වන්නේත් ඒක මග්ගනෝග පැටලෙන තැනත් මෙතනම තියෙනවා. ඉතින් මෙතනම තමයි මේ පටිසංකා ඥානෙ එයා එයා එතනින් මිදෙනවා කියන්නේ. එයාගේ මේ අභ්‍යන්තරික එන ඒ ගමන කොහොමද යනවා. මේ මෙතන හිර වෙනාට ඒ හිරවීමත් ඒ කියන්නේ අපි සුද්ධාවාසයේම පෙන්වන්නේ මෙතන හිර වෙලා යමෙක් ඒ සර්ව කුඩ පොළොට පස්සුන සුද්ධාවාස පෙන්වන්නේ. දුගතියක් පෙන්වන්නේ නැහැ. ඒකට හේතුව එතන ෂේවීමක් තියෙනවා. දීර්ඝ කාලයක් ගියත් ෂේවීමක් තමයි පෙන්වන්නේ. මිදීමක් තමයි නිවනම පෙන්වන්නේ. සුද්ධාවාස භූමියේ නිවන පෙන්වන්නේ. නැවත ඒවක් පෙන්වන්නේ න ආගාමි මේ අනාගාමි භූමිය. නැවත උප්පත්තියක් මේ ඒ කියන්නේ කාම භූමියක මේ මේ සත්පුජ්‍යල භූමියක් උපදින්නේ නැහැ. මේ මේකක් මේ මෙතනට එන කෙනාට නැහැ. එහෙම මොකද එහෙම සත්පුජ්‍යල ලෝකයක් නැති බව අවබෝධයි. උපදින්න හේතු නැහැ. නහිජාතු ගබ්බසෙයම් පුණ්ඩරේතති කියන තැනට එනවා. දස්සන සම්පන්නෝ කාමේසු විනේය ගේදන් නහිජාතු ගබ්බසෙයම් පුණ්ඩරේති කියන තැනට එනවනේ. දස් මේ ඔබ දකිනවා මේක ධර්මයේ තුල හොඳට දකින්න ලැබෙනවා මේ මේ මේ අනාගාමි භූමියේ මේ සත්‍ය ධර්මයේ දකින්න කෙනා නැවත මේ පහළ පහළ ලෝකවල උපදින්න හේතු නැහැ. ඒක ඒක මහා ඥානටයි හසුවන්නේ. ඉතින් මෙන්න මේ කියන තැන ඊටාම වැදගත්. සෝයේ ධම්මා අභිඥා අභිඥා පහළ වෙන දැන් අපි නිතරම දාලා තියෙන ඔබට දකින්න ලැබෙන්නේ නැති අභිඥා ඥාණයට හසුවන පරම සත්‍ය කියලා. ඔබ දැක්ක අපි දීර්ඝ කාලයක් ඒ වගේ දේශන ඉදිරිපත් කළා. අභිඥා ඥාණයට හසු වෙන පරම සත්‍ය. සර් මේ මේ Facebook එකේ සමහරලාට මේ ඔබ දකින්න ඇති මේ ඉන්ටර්නෙට් එකේ YouTube නාලිකාවල සර් සමහර අපේ ඒවා විතරමයි තිබ්බේ මේ අභිඥා ඥාණයට හසු වෙන පරම සත්‍ය කියන වචන. ඇයි අභිඥා ඥාන අවදි කරගන්න හැකියා නැතිය ඒ මේ මාර්ගය තුල මෙතනට තාම ඇවිල්ලා නැතුව ඵල ගැන කතා කරාට Taman rahat කියලා ඉදිරිපත් කළාට අභිඥා ඥාන අවදි කරගෙන නැහැ. අනේ අයගේ ඒ නිකන් අර බොරු රහත් භාවයක් තමයි එතකොට ඉස්මතු වෙලා පේන්නේ. මොකද ප්‍රතිපදාවක් කියාගන්න බෑ. මම රහත් කියලා කිව්වට මම රහතුණු ප්‍රතිපදාවක් කියාගන්න බෑ. ඒක නිසා අපි දකිනවා ගොඩාක් මේ ඒක අපි අනුකම්පා කරනවා. මොකද මාර්ගය තුල උත්සාහවත් වෙන කෙනෙක්ම තමයි ඉතින් ගොඩක් වෙලාවට යම් කිසි විදිහකට අනිත් අයගේ ලාභ සත්කාර බලාපොරොත්තුෙන් එතනත් පොඩි තණ්හාවක් ඇති වෙලා තමයි මේ ඔය ඔය කටයුතු කරන්න කියලා තමයි අපිට දැනෙන්නේ. ලෞකික භූමිය තුල මිත්‍යා පු탁ජන භූමිය තුල තමයි ඒ අදහස් තියෙන්නේ. කියන්නේ ඔය සිතුවිලි වල අදහස් තියෙන්නේ ආර්ය භූමිය නෙමෙයි. පු탁ජන භූමිය. ඉතින් පෘථග්ජන භූමිය තුල උපදින අදහසක් තමයි ඒ රහත් භාවය ප්‍රකාශ කිරීමෙන් කීර්ති ප්‍රශංසා ලාභ හමුවේ පස්සේ අබාය. අතර මේ මාර්ගය තුල සත්‍ය දකින්නකොට එවැනි අවස්ථා එවැනි අදහස් පාළ වෙන්නේ නැහැ. කියන්නේ මේ ඥානෙට එවැනි අවශ්‍යතාවයක් නැහැ. ඒ සිතුවිලි වලට අවශ්‍යතාවය තියෙන්නේ. ඥානවලදී ඔය ඥානෙට රහත් භාවයක්වත් කියන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙම දෙයක් අවශ්‍ය නැහැ. මොකද මේ මිදීම අනිවාර්ය දැනෙනවා. මිදීම තුල කෙනෙක් නැති බව දැනෙනවා. කෙනෙක් නැත්තම් කවුද දැන් රහත් වෙන්නේ? රහත් වෙන කෙනෙක් නැහැ. රහත් වෙන කෙනෙක් නැහැ. රහත් භාවය කියන්නේ කෙනෙක් නැහැ කියන එකයි. කෙනා නැහැ කී කී දාන එකක් තමයි ඔය YouTube එකේ මම රහත් කියලා දාලා තියෙන්නේ. එයාලා දන්නේ මම රහත් කියලා ඒගොල්ලෝ කෙනෙක් ඉන්නවා. මේක රහත් කියන්නේ කෙනා නැහැ කියන. මම නැහැ මම නැහැ කියන එක තමයි දාන්නේ. යමෙක් කියනවා නම් මම රහත් කියලා ඒකට හේතුව මම නැහැ කියන එකනේ. ඉතින් Taman නැත්තම් කවුද සමරන්නේ? ওই රහත් භාවයේ සමරන්න කෙනෙක් කිය පුජ්‍යලයක් නැහනේ. ওই රූපෙද තමා. එදා දාලා තියෙන රූපෙද තමා. ඒ නාමෙද තමා. නමක් දාලා තියෙනවනේ මේ තමන්ගේ නමත් එක්කනේ රාත් වෙලා තින්නේ. එහෙම වෙන්නේ <laughs> ලොකු විඥාවක් නේ ලොකු රැවටීමක්. ඉතින් මේක හොඳින් දකින්න ඕනි තරහක්. ඒ කියන්නේ මේ මාර්ගය තුල නිවැරදිව යමෙක් යන කෙනෙක්ට එහෙම දාන්න හිතෙන්නේවත් නැහැ. ඒ කියන්නේ එහෙම එහෙම ඥාන ඥානෙටම අස් වෙනවා. මෙම් කෙනෙක් නැහනේ. කෙනෙක් නැහැ කෙනෙක් නැති නිසායි රහත් කියන්නේ. ඉතින් හරි දියුණු තරන්නේ. ඉතින් මේක දකින්න මහා නුවණකින් සෝයේ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤාය තේ ධම්මා අභිඥා පරිජානාති. එබඳු මේ භික්ෂුව යම් ධර්මයක් තියෙනවා නම් අභිඥාවෙන් දත යුතු ඒ දැනගනි. අභිඥාවෙන් ප්‍රහීන කළ යුතු එබඳු ඒ භික්ෂුව යේ ධම්මා අභිඥා පහතබ්බා. එබඳු ඒ භික්ෂුව යම් ධර්මයක් තියෙනවා නම් අභිඥාවෙන් ප්‍රහාණය කළ යුතු තේ ධම්මා අභිඥා පජහති. අනේ අභිඥාවෙන් ප්‍රහාණය කළ යුතු ධර්මයේ දැනගනි. එබඳු මේ භික්ෂුව යම් ධර්මයක් තියෙනවා නම් භාවනාවේ යේ ධම්මා අභිඤ්ඤා භාවේතබ්බා තේ ධම්මා අභිඤ්ඤා භාවේති අභිඥාවෙන් එබඳුයේ භික්ෂුව යම් ධර්මයක් තියෙනවා නම් අභිඥාවෙන් වැඩි යුතු අන්නේ ඒ ධර්මයේ අභිඥාවෙන් වැඩි යුතු ධර්මයේ දැනගනි. යේ ධම්මා අභිඥා සච්ච තබ්බා. තේ ධම්මා අභිඥා සච්ච කරෝති. යම් ධර්මයක් අභිඥාවෙන් සාක්ෂාත් කළ යුතුද ඒ ධර්මයේ අභිඥාවෙන් සාක්ෂාත් කළ යුතු ධර්මය දැනගනි. ඉතින් මේක ඊටාම වැදගත් මේ වාක්‍ය ටික. අපි නැවතත් මේ ටික කියන්නම්. සෝයෝ ධම්මා අභිඥා පරිඥාය තේ ධම්මා අභිඥා පරිජානාති. යේ ධම්මා අභිඥා පහතබ්බා තේ ධම්මා අභිඥා පජහත. යේ ධම්මා අභිඥා භාවේතබ්බා තේ ධම්මා අභිඥා භාවේති. යේ ධම්මා අභිඤ්ඤා සච්චිකාතබ්බා තේ ධම්මා අභිඤ්ඤා සච්චි කරෝති. මේක ඊටාම වැදගත්. ඒකට හේතුව තමයි මෙන්න මේ අභිඥාවෙන් එතකොට මේක හොඳින් දකින්න මේ කාරණේ මේ සේරම පැහැදිලි කරන්න හේතුවත් මෙතනට එන්න ඕන නිසා මේ අවසාන කොටසේ මෙහෙම තියෙන බව අපි දන්නවා. අභිඥාවෙන් පිරිසිදු පිරිසිඳ දත යුතු ධර්මයෝ කවරෙද්ද? මෙන්න මෙතන ඔබ දැන් මේ ගලපා ගත යුතුයි. දැන් මේ විදිහට මේ එනේන අරමුණේ සත්‍ය දකින්න කෙනා දැනගන්නවා. ඒ තමන්ගේ අපි කිව්වා තමන්ගේම ඒ ඥාණයට හසු වෙනවා. ඒ මෙතන ත්‍රිවිද්‍යා පහළ වෙනවා. චතුප්පද ඥාණය සකස් වෙනවා. ඒ ඒ ඒ එන අරමුණේ මොහොතේම සත්‍ය දකින්න තැන. චතුප්පත්තිය ඇති ඒ සිත ඇති වෙන නැති වෙන ආකාරය දකින්න. අන්න ඒ කෙනා දකිනවා මේ හටගන්න හැම සිතක්ම පෙර සංඥා නව සංඥා බව. කියන දකිනවා මේ පොත දකින හිත. ද ඊගාවට උපදින හිත බිත්තිය දකින හිත. පොත දකින හිත මේ බිත්තිය දකින්නේ. පොත දකින හිත එතනම ඉතුරු නැතුව නිරුද්ධ වෙන අවුත්තා සම්භූතන උත්තානම් භවිස්සති. එතකොට බිත්තිය දකින හිත ඒ බිත්තිය කියන්නේ අතිසඤ්ඤාව. අනාගතේ උපදින හැම සිතක්ම මේ මොහතක් මේ මේ වර්තමානයක් පනවන්න බෑ. වර්තමානයක් මේකේ හමු වෙන්නේ නැහැ. තුන් කාලයම මේකේ හමු වෙන්නේ නැහැ. ද මේ මේ හටගත්ත අතීතයේ මේ අතීතං නාත්ව ගම්මෙය නප්පටික්කං කිය අනාගතං පච්චුප්පන්නං චේ ධම්ම තත අතර විපස්සති කියන්නේ. ඒක ඔබට දකින්න ලැබෙනවා. අතීතයේ ගිහිලා ඉවරයි. අනාගත සිත තාම ඇවිල්ලා නැහැ. තියෙනවා නම් තියෙන ඕනේ මේ වර්තමාන සිතත් විතරයි. පච්චුප්පන්න ධර්මය. මේ වර්තමාන ඇති වෙන නැති වෙන සිත. නමුත් එතන මේ වර්තමාන සිතේ තියෙන අතිසඤ්ඤාව. දැන් මේ මොහොතේ පොත ද අරමුණක් එනවා. ඒ අරමුණ එනකොටම අපි කියනවා දැන් අපි නිතරම කතා කරන උපමාව පොත. පොත දකින හිත කියන්නේ අතීත සංඥාවක්. ඒකේ වර්තමානයක් නැහැ. ද ඊගාට හට ගන්න සිත බිත්තිය දකින සිතත් අතීත සංඥාවක් එතරම් වර්තමානයක් නැහැ. ද එතකොට අතීතයේ හටගත් සිත්වල පවා වර්තමානයක් තිබුණේ නැහැ. නමුත් මේ මොහොතේ ඔබ යම්කිසි දෙයක් මේ මොහොතේ ඔබට අතීත දෙයක් මතක් වුණොත් ඒක මේ මොහොතේ නෙමෙයිද මතක් වෙන්නේ. එන එක වර්තමානයේ වෙන්න ඕන. හැබැයි ඒක වර්තමානට අයිතිත් නැහැ. ඒකයි මේ කියන්නේ. ද ඔබ අනාගතය ගැන යමක් හිතුවත් ඒකත් මේ මොහොතේ දකින්න එකක් නේ. සිතවිල්ලක් එහෙනම් ඒක ඒකත් වෙන්න ඕනේ වර්තමානයේ. හැබැයි ඒක වර්තමානට අයිතිත් නැහැ. ඔන්න ඕකයි කියන්නේ. මේකේ තුන් කාලෙටම අයිති නැහැ. තුන් කාලෙම මිදිනෝ මේ මේ සිතේ සත්‍ය දකින්න තැන එක සිතට එන අරමුණේ සත්‍ය දකින්න තැන පුබ්බේ නිවාසානුසය ඥානය කියන්නේ මේ දක්වා ඇතුණු සියලුම සිත්වල මේ මේ දකින්න සත්‍ය කුමක්ද කියලා. ඒ වගේම අනාගතේ හටගන්න සෑම සිතක්ම දකින්න එතනත් සත්‍යයක් නොවන බව. ඒ කියන්නේ වර්තමානයක් හමු වෙන්නේ නැහැ. ඒතර මේ තුන් කාලෙම මිදුණු තැන මොහත පමණයි ඇත්තේ කිව්වේ. මොහත කියන්නේ නාමයත් රූපයත් මිදුණු තැන ශුන්්‍යතාවයයි. බාහිර දෙයක් පොත කියලා දෙයක් හමු වෙන්නේ නැහැ. සිතෙත් පොත කියලා දෙයක් හමු වෙන්නේ නැහැ. දැන් ඒ අරමුණේ මිදුණු තැන මොකද්ද තියෙන්නේ? මොහොතට කාලයක් නැහැ. කාලය හා අවකාශයෙන් මිදුණු තැන අන්න මොහොත පමණයි ඇත්තේ කිව්වේ ඒක. මෙතන අවකාශයක් නැහැ. මෙතන සිතක් නැති තැන. මෙතන සිත පනවන්න බෑ. කාලයක් අයිතිත් නැහැ. ඒකයි මහා භූත වලට මේ මහා භූත කාලෙත් සමග ගැට ගැහලා අපිට මේ ලෝකයක් මැවිලා තියෙන්නේ. ඒකත් සම්පූර්ණ මෙතන නැති වෙනවා. මහා භූත කියලා දෙයක්වත් නැති වෙනවා. මෙතන ඒකට හේතුව ඒකත් සිතක උපදින්නේ. සිත දැන ගැනීම මේක යනකොට ඒක සත්‍ය දැකලා මිදෙනවා කියන තැන සියල්ලම මිදෙනවා. ඒක ඔබට ප්‍රථම නිබ්බාන සූත්‍ර වලට එනකොට තව හොඳින් පැහැදිලි වෙනවා. සියල්ලම මිදෙන තැන. මොහත කියලා දෙයක්වත් නැහැ. මෙතන දෙයක් කියලා දෙයක් නැහැ. දෙයක් කියලා දෙයක් නැහැ. සම්මුති ප්‍රඥප්ති නැහැ කියන්නේ දෙයක් කියලා දෙයක් නැහැ. කිසිම දෙයක් නැහැ. දෙයක් කියන වචනේ පවා වැරදි වෙනවා. මේ සෑම වචනයක්ම වැරදි වෙනවා. ඇති වෙන නැති වෙන ප්‍රාහයක් කිව්ව එක. ඒකයි මෙතන ඉමස්මින් සති ඉදන් හෝති ඉමස්මින් අසති ඉදන් නෝති. මේ මේ මේ ඉදප්පච්චතාවය මෙන්න මේ මේ දකින්න ධර්මතාවයක් පමණයි. ඒ ධර්මතාවය තමයි මේ ලෝකේ තියෙන එකම ධර්මතාවය. ඒ ධර්මතාවයේ දෙයක් නෙමෙයි. ඒ ධර්මතාවයේ දකින්න අසීරුයි. නක්ති මේ සරණං ගන්නන් ධම්මෝ මේ සරණං වරන් කිව්ව එක මෙන්න මේ ධර්මතාවයක් ලෝකේ තියෙන්නේ. එhmenan මේ සිත නිසා නම් අපි දුකට වැටලා තියෙන්නේ. අපි දුකේදී සරණ යනවා නම් නත්ති මේ සරණං ගන්නන් ධම්මෝ මේ සරණං වරන් මේ ධර්මයේ දකින්න කෙනාට ඒ දුකේ දුකෙන් මිදෙනවා. ඒකට හේතුව බාහිර දෙයක් හමු වෙන්නේ නැහැ. දුක හටගන්නේ කුමක් සඳහාද? දුක හටගන්න දෙයක් නැති වෙනවා. මේක මහා ගැඹුරු වෙන්න පුළුවන්. මහා ඒකයි ප්‍රඥාවන්තං ආයන් ධම්මං ඥායන් ධම්මං දුප්පඤ්ඤස්ස කියලා කියන්නේ මහා ප්‍රඥාවට මේක අසු වෙනවා මහා ඥානෙට මේක අසු වෙනවා මේ අභිඥා ඥානෙට අසු වෙන. අභිඥා ඥානෙට අසු වෙන කාරණේ සාමාන්‍ය ඇසට දැකිය නොහැකි කිව්වේ ඒක. ඇස අභිභවා ගිය තැනක් තමයි ඥානෙ කියන්නේ. ඇස කියන්නේ මස්ස මස්සහැට මේව දකින්න බෑ. මස්සහැරස සිතුවිලි. සිතුවිලි අභිභවා ගිය තනක් මේ අපි කතා කරා. සිතුවිලි කියන්නේ නාම රූප දෙකක් එකතු වෙච්ච තැන. නාම රූප දෙකක් එකතු වෙච්ච තැන සිතුවිල්ල මේ අපි දන්න හැම දෙයක්. නමුත් මේ ඒ සත්‍ය අපිට ඒ ඒ සිතුවිල්ල නෙමෙයි මේ. මේක තව සිතුවිල්ලක් නෙමෙයි. මේක ඥානයක්. ලුණු රහ කියන්නේ සිතුවිල්ලක් නෙමෙයි ඒක ඥානයක්. ලුණු දැනෙන එකක් ඒ දැනීම දැනෙන ඥානටයි. සත්‍ය දැනෙන එකක් ඒකයි ඥානම් පස්සම් කියන්නේ ඥානං කියන්නේ ඒක ඒක දැන් දැනගන්න එක. පස්සං කියන්නේ ඒක දැක්ම. සත්‍ය දැක්මක් තියෙනවා. ඒ කියන්නේ සාන්දිටිකයි. ප්‍රත්‍යක්ෂය. ඒකයි මෙතන මේ මේ මේ සූත්‍රය තුල හොඳට පෙන්නනවා. අභිඥාවෙන් පිරිසිදු දත යුතු ධර්ම. අභිඥාවෙන් පිරිසිදු දත යුතු ධර්ම කියන්නේ මේ ස්කන්ධයන්ගේ උදේවේ දැකීම පංච උපාදානස්කන්ධය කියන එක. දැන් මේ මේ සූත්‍රය තුල පෙන්නන ඔබට මනාකොට එක දකින්න ලැබෙනවා. සෝයේ ධම්මා අභිඥා පරිඥාය යේ ධම්මා අභිඤ්ඤා පරිජානාති. එතකොට මේක ඊටාම වැදගත්. සෝයේ ධම්මා අභිඤ්ඤා පරිඥාය කියන්නේ පරිඥාවෙන් දත යුතු අභිඥාවෙන් දත යුතු ධර්මයෝ කවරේද? තේ ධම්මා අභිඤ්ඤා පරිජානාති. අන්නේ දැකිය යුතු ඒ අභිඥාවෙන් පිරිසිඳ දත යුතු ධර්මයෝ පංච උපාදානස්කන්ධයයි. පංච උපාදානස්කන්ධය අභිඥාවෙන් දකින මේ සත්‍ය දකින කියලා. මේ අභිඥාවෙන් දත යුතු ධර්ම ගැනයි මේ කතා කරන්නේ. යේ ධම්මා අභිඥා පහතබ්බා. අභිඥාවෙන් දැකලා ප්‍රහාණය වෙන ධර්මය කවරේද? තේ ධම්මා අභිඥා පජහති. එතකොට අභිඥාවෙන් ප්‍රහාණය කළ යුතු ධර්මය වන්නේ කවරද? අභිඥාවෙන් කියන්නේ සත්‍ය දකින්න තන සිතුවිලි නෙමෙයි. මොකද්ද අවසානයේ ප්‍රහාණය වෙන්නේ? සංයෝජන ධර්මවල අවිද්‍යාව. බුදුන් වහන්සේ ඒක හොඳට පෙන්නනවා. බුදුන් වහන්සේ බාහවරි සූත්‍රයේ බාහවරි ප්‍රාක්‍මණයට හිස් මුදුන හත් කඩකට පැලලා හැටි පෙන්නනවා. හිස් මුදුන අවිද්‍යාව හත් කඩකට පැලෙන්නේ සප්ත බොජ්ජංග වලින්. අන්න බහවාරි සූත්‍රයට ගියා අපිට පේන බුදුන් වහන්සේ හැම තැනම මේක පෙන්නනවා. මේ අවිද්‍යාව ප්‍රහීනේ දස සංයෝජන වල අවසානයේ අවිද්‍යාව ඇතිතාක් මානි තිනවා. ඔබ දන්නවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යාව අවිද්‍යාවයි මේ ප්‍රහීන වෙන්නේ අවිද්‍යාව තියෙනකන් ඔබට මිත්‍යා දෘෂ්ටිය තියෙනවා හැබැයි අවිද්‍යාව ප්‍රහීන වුණු තැනයි සම්මා දිට්ඨිය තියෙන්නේ ඔබට පටිච්ච සමුපාදය ගත්තත් අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා ගන්න එකයි. අවිද්‍යාව තියෙන නිසායි සංඛාරා හැදෙන්නේ. අවිද්‍යාව කියන්නේ නොදන්න කමයි සංඛාරේ සංඛාරයේ මේ සංඛාර මේ සිතුවිල්ල මේකයි කියලා නොදන්න කමයි අවිද්‍යාව කියන්නේ. අවිද්‍යාව ඒ කියන්නේ හැමතැනම බුදුන් වහන්සේ පෙන්නනවා. විඥාන බීජය පැලවෙන්නේ තණ්හාව නැමැති දිය සීරාව තියෙනකම්. අවිද්‍යා භූමිය තියෙනකම් පමණයි ඒ අවිද්‍යා භූමිය තමයි මෙතන තියෙන්නේ. තියෙනකම් පැලවෙනවා. විඥාන බීජේ. ඒ කියන්නේ අවිද්‍යාව තමයි මෙතන අවසානයේ සංසිඳේ. මේ කතාව ලොකු කතාවක්. ඉතින් මෙතන ඔබ දකින්න ඕනේ අභිඥාවෙන් ප්‍රහාණය කළ යුතු අභිඥාවෙන් ප්‍රහාණය කළ යුතු එතකොට අභිඥාවෙන් ප්‍රහාණය කළ යුතුයේ වන්නේ අවිද්‍යාව කියන එක. ඒක අවිද්‍යාවයි තණ්හාවයි. අවිද්‍යාවයි භව තණ්හාවයි කිව්වත් හරි. කියන්නේ අවිද්‍යාව තියෙනකන් තණ්හා මානෙ තියෙනවා. මානෙ තියෙනවා කියන්නේ තණ්හා. අපි ඒක පෙන්වන්නේ තණ්හා මාන දිට්ටි කියලා. ඒතර මානේ තියෙන තණ්හා. ඒතර අවිද්‍යාවෙන් ප්‍රහාණය කළ යුතු, අභිඥාවෙන් ප්‍රහාණය කළ යුතු ධර්මයෝ අවිද්‍යාවයි භව තණ්හා. භව නිරෝධෝ නිබ්බානෝ කියන තන්ට එන්නේ ඒ නිසාමයි. එතකොට අභිඥාවෙන් වැඩි යුතු ධර්මයෝ කවරක්ද කියනකොට එතකොට අභිඥා කියන්නේ ඥාන අභිඥා අවදීනේ මේ සිතුවිලි වල ඇති නැති වෙන සිතුවිල්ලේ සත්‍ය මායාව දකින තැනනේ. එතකොට අභිඥාවෙන් වැඩි යුතු ධර්මයෝ වන්නේ කවරක්ද? සමත විපස්සනා. විපස්සනාවයි වැඩෙන්නේ. ඒ සමත විපස්සන යුගන්ධන විදියට වැඩිලයි මේ අභිඥා ඥානය හරහා සමත විපස්සන යුගන්ධන විදියට වැඩි. අභිඥාවෙන් වැඩි යුතු ධර්මය වන්නේ සමත විපස්සනා යන ධර්මය. එතකොට අභිඥාවෙන් සාක්ෂාත් කළ යුතු ධර්මය කවරක්ද කිව්වොත් විමුක්ති ඥාන. නැත්තම් අරහත් ඵල සමාධිය. නැත්තම් අරහත් ඵල ඥානය. නැත්තම් ධර්ම ධම්ම විඥා විමුක්ති කියලා බුදුන් වහන්සේ දේශනා කරන්නේ මේ අරහත් ඵල සමාධියයි. රහත් භාවය. එහෙනම් අභිඥාවෙන් සාක්ෂාත් කළ යුතු ධර්මය වන්නේ අරහත් ඵල ඥානයයි. විමුක්ති ඥානයයි. දැන් ඔබට පැහැදිලි මේ අභිඥා සෝයෝ ධම්මා අභිඥා පරිඥාය යේ ධම්මා අභිඥා පරිජානාති. යෝ ධම්මා අභිඥා පහතබ්බා තේ ධම්මා අභිඥා පජහති. යෝ ධම්මා අභිඥා භාවේතබ්බා තේ ධම්මා අභිඥා භාවේති. යේ ධම්මා අභිඥා සච්චක තබ්බා තේ ධම්මා අභිඤ්ඤා සච්චි කරෝති. මෙන්න මේ ඊටාම වැදගත් මේ මේ ටික. ඉතින් ඔබට දැන් පැහැදිලි වෙනවා අභිඥාවෙන් සෝයෝ ධම්මා අභිඥා පරිඥාය පරිඥා කියන්නේ අභිඥාවෙන් දැනගත් ධර්ම පංච උපාදානස්කන්ධා ය ධම්මා අභිඥා පහතබ්බ ප්‍රහාණය කළ යුතු ධර්ම වන්නේ අවිද්‍යාව භව තණ්හා එතකොට යදම්මා අභිඥා භාවේ තබ්බා අභිඥාවේ වැඩි යුතු ධර්මය වන්නේ එතකොට සමත විපස්සනා එතකොට යදම්මා අභිඥා සච්චිකා තබ්බා එතකොට අභිඥාවෙන් සාක්ෂාත් කළ යුතු ධර්මය වන්නේ අරහත් ඵල සමාධියයි දැන් ඔබට පැහැදිලි මේ මහා සලායතනික සූත්‍රය ඇවිල්ලා මුළු නිවන් මගම පැහැදිලි කරන මහා වටිනා මාණික්‍ය රත්නයක් ඔබට දැන් පැහැදිලි මහා සලායතනික සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ ඔබත් බලන්න තුන්වෙනි පරිච්ඡේදයේ බුජදන් ත්‍රිපිටක 12යි 594 වෙනි පිටේ ඉඳන් විශාල පරිච්ඡේදයක් ඔබට දකින්න ලැබෙනවා. මේ මුළු ධර්මස්කන්ධයම කැටි කරගත්ත එක සූත්‍රයක් අපි නිකන් ආවට ගියාට උඩින් අතපත ගාලා යාන්තම් එහෙම එහෙම නිකන් මේ නිකන් මේ කලබලයට සූත්‍රයක් හොඳින් බලලා බලන්න ඕනිකමක් තියෙන කලබලයට බලලා වැඩක් නැහැ. මේ සූත්‍රයේ සත්‍ය ලෙස ඔබ දකින්න මේ එක සූත්‍රයක නිවන් මඟ හොඳින් දැක්කොත් ඔබ නිවන් දකිනවානේ. එනේ සූත්‍රය අපි හොඳින් මනාකොට පිරිසුදු කරලා දකින්න ඕනේ. මුළු ධර්මස්කන්ධය මේ තුල තියෙනවා. මේකේ අඩුවක් කියන කිසිම තැනක් අපිට පේන්නේ ඉතින් මහා සලායනික සූත්‍රයේ මහා සලායතනික සූත්‍රය ඔබට ඊටාම වැදගත් මේ නිවන් මඟ විවර කරගන්න යම් කිසි කෙනෙක් යම් කිසි දෙයක් යම් කිසි විදිහකට ප්‍රශ්න කරන මේ මහා සලායතන සූත්‍රයේ තිබුණත් ඇති ඔබට ඕනම ප්‍රශ්නයක් විසඳන්න පුළුවන්. ඕනම ප්‍රශ්නකට මේ නිවන් මාර්ග ප්‍රතිපදාව තුළ ඔබට සියලු ප්‍රශ්න විසදෙනවා මේ මලා මහා සලායතනික සූත්‍රය හරියට විග්‍රහ කරොත්. එහෙනම් ඒ ඔබට මහා ශක්තියක් ධෛර්යයක් නිවන් මාර්ග යන අයට ඒ වගේම මඟ විවර කරගන්නට ඒ හේතු වෙන්න ඕනේ. ඉතින් මේ අපි පෙන්නවා මේ එන සිතේ එක්ෂණික සිතක උදේවැය දකින්න තැන. එහෙම නැත්නම් මේ මොහොතේ ඔබට එන අරමුණේ සත්‍ය දකින්න තැන ඔබ නිවන් මගටම අරගෙන යනවා. ඒ ඒකාන්තයි. ඉතින් මේ එන හැම සිතකම සත්‍ය දකින්න ඒ යථාභූත ඥාණයෙන් ඔබ දකිනවා නම් ඒ පරම සත්‍ය ඔබ අනිවාර්යෙන් නිවන් මඟ දොර විවර කරගෙන නිවන් දක්වාම ඔබේ සියලු කටයුතු ඒ කාන්තේම ඔබ නිවන් දකිනවාමයි. ඒක අපි කිව්වේ බුදුන් වහන්සේ වගේම අපත් අප වෙනවා මේ ධර්මයේ අපිට යම්කිසි මේ තුල යම්කිසි අපි අපේ ලබලා තියෙන යම්කිසි ඒ ඒ ප්‍රායෝගිකව පුහුණු වෙලා අපි ලැබපු මේ මේ මේ ප්‍රත්‍යක්ෂතාවය තුල අපි අපි ඒකයි සිංහනාදයක් කරේ බුදුන් වහන්සේ අප වුණාසේම අපද අප වෙනවා මේ මග යමෙක් නිවැරදිව යයි නම් ඒකාන්තයෙන් නිවන් දකිනවාමයි කිය. ඒක ඒකාන්තයි. ඔබට සත් සුදක්සේ එය ප්‍රායෝගික පැත්තට ආවම Tamanටම Tamanගේම ඥාන අභිඥා අවදි කරගෙන ඒ මගේ ආහැකි බව ඔබටම වැටහෙයි. ඔබ සියලු දුකෙන් මිදෙනවා මහා ගෝර සසරක ඔබගේ දෘෂ්ටිගත මහා දෘෂ්ටිගත සසරේ අවසානයක් මෙයමයි. ඔබ මේ ලබලා තියෙන්නේ ඔබ මේ උත්සාහ කරන්නේ සාරා සංකේය කල්ප ලක්ෂ පෙරම්පරෝ වගේ බුදුන් වහන්සේ මේ සත්‍ය එලි කරන්න උත්සාහ කරා වගේ ඔබ මේ දකින්නේ ඔබගේ සසරේ ඔබ මහා දුගතියක මහා විලාපයක අඳුනාවක අවසානයේ ඔබ කිසිදා දුගතියකට වැටෙන්නේ නැහැ මේ පරම සත්‍ය යමෙක් අහනවා නම් කිසිදා දුගතියකට වැටෙන්න හේතු නැහැ. ඒකාන්තයෙන් නිවන් දකින්නමයි. තෙරුවන් සරණයි. මේ කියන තැන හොඳින් ගලප ගන්න මේ සියුම්